සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ අනුපාදා පරිනිර්වාණය සඳහා පවතින ඒ දහම් ප්‍රතිපදාවේ මේ දහම් කරුණු ටිකක් ශ්‍රවණය කිරීම සඳහායි. ඒ නිසා හැම දිනම බොහෝම වමනාවෙන් බොහෝම ඕනෑකම මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. පින්වතුනි, උපාදාන සහිත අපේ ජීවිතය අනුපාදා බව සඳහා පත් කර ගැනීම සඳහා කටයුතු වැඩපිළිවෙලේදී අනුක්‍රමයෙන් ඒ චිත්ත පාරිශුද්ධිය ඇතිවෙන ධර්මයන් නුවණින් සම්පාදනය කරගත යුතු ඒ ධර්මයන් අනුක්‍රමයෙන් සම්පාදනය කරගන්න ආකාරය ගැන ක්‍රමානුකූලවම දේශනා කළා පහුගිය ටිකේදී මුලින්ම ඒ කායික වාචික සංවරය ඇති කරගන්නා වූ සීල පාරිශුද්ධිය ඇති කරගෙන ඊට පස්සේ නීවරණ ධර්මයන් දුරු කළා චිත්ත පාරිශුද්ධිය ඇති කරගන්න ආකාරයත් ඉන්පසු ඒ පෙර කර්මයට හටගත් විපාක ධර්මයන්ගේ නාම රූප ධර්මයන් සම්මර්ෂණය කරලා දික්ටි යදුරු කරලා විහිිතේ චිත්ත පාරිශුද්ධිය ඇති කරගත යුතු ආකාරයත් ඒ නාම රූප ධර්මයන්ට ප්‍රත්‍යසේවීන් වර්තෙන් පටිච්චසමුප්පාද ධර්මයේ සම්මර්ෂණය කරලා කාංකා විමුති දුරු කරලා චිත්ත පාරිශුද්ධිය ඇති කරගත යුතු ආකාරයත් ඒ වගේම ස්කන්ධයන්ගේ ඥාත පරිඥාවෙන් යථා ස්වභාවය දැනගෙන ඒ වගේම ප්‍රහාණය කටයුතු මේ ධර්මය ප්‍රහාණය කිරීමෙන්මයි මේ මග සාක්ෂාත් කරගත යුත්තේ කියලා මග නොමග දන්නා වූ නොදන්නා කම දුරු කළා මග නොමග දන්නා කමෙන් මග්ග මග්ග ඥාන දර්ශන විසුද්ධිය සාක්ෂාත් කරගන්න ආකාරයත් පැහැදිලි කළා. අද දවසේදී අපිට තියෙන්නේ එයින් 6 වෙනි ධර්මතාවය වූ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මොකක්ද කියන කාරණාව පැහැදිලි කරගන්න එක. පින්වතුනි මෙන්න මේ ධර්මතාවය ඊ타මත්ම වටිනා විශේෂයෙන්ම චිත්ත විමුක්තිය සඳහා කටයුතු කරන පින්වතුන් අවශ්‍යම දත යුතු කාරණාවක් කියලා මට හිතෙනවා කුමක් නිසාද ඒ තමන්ගේ චිත්ත විමුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු වැඩි යුතු ප්‍රතිපදාව මෙන්න මේකයි කියන කාරණාව අවශ්‍යම වටිනවා මොකද ඒ සඳහා ඊට අනුව ඊට පස්සේ අපිට හිත මෙහෙවන්නට තියෙනවා. එතකොට මග නොමග දන්නා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අපිට ලැබුණ එක කාරණාවක් ස්කන්ධයන්ගේ ඒ ධාතු ආයතනයන්ගේ ඒ ඥාත ස්වභාවය කියන්නේ දතයුතු සැබෑ ස්වභාවය දැනගත්තට පස්සේ ඒ නිසා නිත්‍ය වශයෙන් සැප වශයෙන් ආත්ම වශයෙන් පවතින විපරිත සංඥාව විපල්ලාසයන් ප්‍රහාණය කිරීමෙන්ම තමන් මේ ප්‍රතිපදාව සාක්ෂාත් කරගත යුතුයි සාධනය කරගත යුතුයි කියන නුවණයි අපිට අන්තිමට ආවේ. එතකොට ඒ සඳහා දැන් අපිට තීරණ පරිඥාවේ එතකොට අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් තීරණය කර කර අන්නේ ඒ විපල්ලාස ධර්මයන් ගෙවන ආකාරය මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියදී අපිට තියෙන. ඒ විශේෂයෙන්ම ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියනකොට තමන්ගේ චිත්ත විමුක්තිය සඳහා කටයුතු කළ කරන ප්‍රතිපදාව නුවණින් දකිනවා. ඥාන දර්ශනය කියන නුවණින් දකින විසුද්ධිය කියන පිරිසුදු වෙනවා. නුවණින් දැකලා පිරිසුදු භාවයටපත් වෙනවා. මොකද්ද? තමන්ගේ චිත්ත විමුක්තිය ඇති කර ගැනීම උදෙසා කටයුතු ප්‍රතිපදාව වැඩපිළිවෙල මෙන්න මේ ආකාරයකම තියෙන්නේ කියලා දක්නා කමෙන් දැකීමෙන් තමන්ගේ චිත්ත පාරිශුද්ධිය ඇති කර ගන්නට ඕනේ. ඒ චිත්ත පාරිශුද්ධිය ඇති කර ගැනීම පිණිස ප්‍රතිපදා ඥාන දර්ශනය සඳහා අවශ්‍යම අවශ්‍ය වෙන්නේ ගුණ වෙන්නේ පිමුතුනේ විශේෂයෙන්ම නවමහ විදර්ශනා ඥාන කියන කොටසක් තියෙනවා අන්නේ ඒ නවමහ විදර්ශනා ඥාන හරහා තමයි මේ ප්‍රතිපදා ඥාන දර්ශනය විසුද්ධිය සාක්ෂාත් කර ගැනීමට තියෙන්නේ. එතකොට සංස්කාරයන්ගේ උදේවැය දන්නා නුවණ, ඒ වගේම සංස්කාරයන්ගේ බය දන්නා නුවණ, සංස්කාරයන්ගේ බයිතුපත්තාන නුවණ, ඒ වගේම ආදීනෝ ඥානය, නිබ්බිතා ඥානය, මුචිත කම්මෙන්තා ඥානය, පටිසංකාර ඥානය, ඒ වගේම සත්‍ය අනුලෝමික සංකාර උපේක්ඛා ඥානය, සත්‍ය අනුලෝමික ඥානය කියලා මේ වගේ මේ නුවණවල අනුක්‍රමයෙන් එකින් එක එකින් එක වඩා වර්ධනය කරගනිමින් තමයි මේ ප්‍රතිපදාව පූර්ණය කළා මාර්ගඵල සාක්ෂාත් කර ගැනීමට තියෙන්නේ කියන කාරණාවයි වෙන්නේ. එතෙන්දි දැන් මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය දක්වා පැමිණෙනකොට පැමිණි යෝගාවචරයට සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මෙන්න මේ කෙලෙස් නැහැ. හැබැයි තාම විචිකිච්ඡා අනුසය, දික්ඛ අනුසය කියන අනුසය ගෙවිලා නැහැ. ඊතුරු ධර්මතා පූර්ණේ වීමෙන් ඒ ප්‍රතිපදාව තුළ හැසිරෙනකොට ඥාන දර්ශන කියන මට්ටමේදී ඵලයන්ටපත් වෙනකොටයි සෝවාන් ඵල සකදාගාමි අනාගාමි අරිහත් ඵල කියන ඵල ධර්මතාවයන් තම තමන්ට සාක්ෂාත් වෙන්නේ කියන කාරණාවත් නුවණින් දැනගත යුතුයි. හොඳයි. එතකොට දැන් මුලින්ම තියෙන්නේ මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී ප්‍රතිපදාව නුවණින් දකිනකොට ඉස්සෙල්ලාම තියෙන සංස්කාරයන්ගේ උදේවැය දන්නා නුවණ උද්‍යව විඥානය. පින්වතුනි එතෙන්දිත් මතක් කරන්න ඕනේ අවශ්‍ය ධර්මතාවයක් තියෙනවා. උද්‍යව විඥානය කියනකොට ඇතිවීම නැතිවීම කියනකොට ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණකුත් තියෙයි. මෙතනදී පින්වතුනි මේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ නෙමෙයි සංස්කාරයන්ගේ උදේවැය දන්නා නුවණ සංස්කාරයන්ගේ ඇතිවීම හා නැතිවීම දන්නා නුවණ තමයි මෙන්න මෙතෙන්දී මුල් වෙන්නේ. එතකොට ඒ සංස්කාරයන්ගේ උදේවැය දන්නා නුවණ ඇති කරගත්තාම තමයි සංස්කාරයන්ගේ බංගේ වැටෙන්නේ. ඒ සංස්කාරයන්ගේ බංගේ වැටෙනකොට තමයි සංස්කාරයන්ගේ ඒ බය ස්වභාවය දැනෙන්නේ කියන කාරණාව අපි ඒ ගැන පොඩ්ඩක් බලමු මෙතන සංස්කාරයන්ගේ උදේවය කියන සංස්කාරයන්ගේ ඇතිවීම කියනකොට ඉතින්දි මට පින්වතුන් පැහැදිලි කිරීමට අවශ්‍ය කරුණු රාශියකුත් තියෙනවා. මෙතෙන්දි සංස්කාර කියලා කියනකොට තම තමන් තම තමන්ගේ පැත්තෙන් දත යුතුයි. ඒ කියන්නේ තමන්ට මේ ලෝකේ යම්තාක් දේවල් සවිඥානික අවිඥානික දේවල් ඇති බවට හම් වෙන නිමිති වලට තමයි සංස්කාර කියලා කියන්නේ. ඒ කියන්නේ අපි කියමු තමන්ට කේවල් දුරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් දුව දරුවෝ රටවල් ලෝකවල් ඉරහඳ තාරකා කියලා මේ වගේ දේවල් තමන්ට තියනවා කියලා තිබුණා කියලා ඇති බවට සිහි කරන්න පුළුවන් ධර්මතා තියෙනවා මෙන්න මේ නිමිති වලට ධර්මතා වලට කියනවා සීල සංස්කාර කියලා සංස්කාර කියලා. එතනදී ලෝකයට සංස්කාර ගත්තාම නිට්ටයයි. නිට්ටයයි කියලා කියන්නේ ඊරාහඳ ගස් ගල් ගෙවල් රෝල් යාන වාහන ඉදකඩ මිලමුදල් කිව්වහම මේ දේවල් ඔක්කොම තියෙන ඉන්න දේව ඉන්න අය හිටපු ඒ වගේම තියෙන තිබුණු දේවල් තමයි ලෝකෙට හම්බ වෙන්නේ. නමුත් මේ සංස්කාරයන්ගේ ඇතිවීමත් නැතිවීමත් දකිනකොට සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම දකින මනසට සංස්කාර නිත්‍ය වෙන්නේ නැහැ. එතකොට අපි ඒක හැදෙන ආකාරය බලමු මෙතනදී සංස්කාරය අනිත්‍යයි සංස්කාරය දුක්ඛයි කියලා කියනකොට ඒ කෙනා කෙනාගේ මනස පැත්තේ ඉඳලා තම තමන් බාහිර ආයතන ටික පැත්තෙන් හම්බ වෙන දේ ගැනයි මතක් කරන්න කියන කාරණාව මෙතෙන්දි මතක් කරනවා. ඒ කිව්වේ තමන්ට මෙතන ඉඳලා සිහිපත් කරන්න පුළුවන් සංස්කාර නිමිති. ඒ කියන්නේ අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලි නෑදෑයෝ යාළුවෝ මිත්‍රයෝ පුංචි කාලේ ඉඳන් ඉස්කෝලේ ගිය යාළුවෝ ගන්නපු ගුරුවරු වැඩපොලේ අය වැඩපොලේ යාළුවෝ හෙට ගිහිල්ලා හම්බෙන්නේ ඉතින් යාළුවෝ කියලා මෙන්න මේ වගේ පුද්ගල අනන්ත අප්‍රමාණ පුද්ගල ප්‍රභේදයෙන් තියෙන නිමිති සංස්කාර තමන් තුළ. ඒ වගේම රන් රිදී මුතු මැණික යාන වාහන ඉඩ කඩන් ගෙවල් දොරවල් කුඹුරු වතු පිටි කියලා තමන්ට තිබුණු හෝ තියෙන හෝ ලබා ගන්න උත්සාහවත් වෙන තමන්ට සැනසෙල්ල සැප සතුට ඇති වෙන විදිහේ ඒ සිතේ පැවැත්මට උපකාර වෙන නිමිති තමයි සංස්කාර නිමිති කියලා කියන්නේ. එතකොට හොඳට බලන්න අපි මුලින්ම මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී පින්වතුනි කතා කළා ඥාත පරිඥාව කියලා කොටසක්. ඒකෙදි අපිට හම්බ වෙලා තිබුණා ස්කන්ධ ධාතු ආයතනයන්ගේ පැවැත්ම තුල තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්මෝ ලක්ෂණයක් කියලා. ඒකෙන් උත්තරයක් අපිට ආව නිට්ටයයි සපයි ආත්මයි කියලා තමන් තුල ඇතිවලා තියෙන විපල්ලාසයන් දුරු කිරීමෙන්මයි තමන්ට විමුක්තිය සාක්ෂාත් කරගන්න වෙන්නේ කියලා. හරි. දැන් ඔන්න එතෙන්දන් පටන් ගන්න තියෙන්නේ අපිට. සංස්කාර කියලා කියනකොට දැන් හොඳට බලන්න තමන්ට හම්බුනේ කුඩා කාලේ ඉඳන් ඉස්කෝලේ ගිය යාළු මිත්‍රයාදීව කියනකොට බලන්න ආත්ම සංඥා වෙන්නේ. ඒ වගේම වැඩපොලේදී හම්බ වෙච්ච හම්බ වෙන හම්බ වෙන්න බලාපොරොත්තු වෙන යාළුවෝ එහෙළුවෝ ආදී අය ගැන දිහා බලන්න ආත්ම භාවයෙන්නේ. ඒ වගේම දුව පුතා අම්මා තාත්තා සහෝදරයන් නැන්ද මාමා කියලා වර්තමානයේක තමන් හෝ තමන් ඇසිරි කළ වටපිටාව අසුරු කරන වටපිටාව දිහා හම්බෙලා තියෙන බලන්න ආත්ම භාවයෙන් රන් රිදී මුතුමැණික් ගෙවල් දොරල් යාන වාහන ඉඩකඩ මිල මුදල් තිබුණු දෙයක් හෝ තියෙන දෙයක් හෝ ඒව ලබා ගන්න හෝ සිටින් කියින් කිරින් සිටුවිලි පහළ වෙනවා නම් සැප වූ සැපවත් වූ සැපවත් වෙන්න පුළුවන් අරමුණු රාශියක් ගැන නිමිති ටිකක් නේ තමන් ගාව තියෙන්නේ හොඳට බලන්න එතකොට පවතින යථා ස්වභාවයට විරුද්ධව තමන්ගේ මනස තුල ඇති ඒ මනස තුල හටගත්තා වූ නිමිති ටිකක පැවැත්මක් තමයි මේ සංස්කාර නිමිති කියලා කියන්නේ. එතකොට ඒකයි ඔන්න ඔය සංස්කාර නිමිති ටික තමයි අපිට දුක ගෙනත් දෙන්නේ දුක ගෙනත් දෙන්නේ. මෙන්න මේ සංස්කාර ඇතිවෙච්ච හැටි බලන්න අපි දැන් උදයව්වේ බලමු. අපි සංස්කාරයන්ගේ උදේ ඇස් ඉදිරි පිටට ආවේ අපි මුලින් මතක් කළා විදිහට මහා භූත සහ උපාදාය මහා භූත සහ උපාදාය රූපය. සවිඥානික වෙන්න පුළුවන් අවිඥානික වෙන්න පුළුවන් හැම රූපයකම. ඊට පස්සේ ඒ රූපයට සවිඥානික රූපයක් කියමු. ඒ රූප ස්පර්ශය නිසා හඳුනන්න විඳින්න හඳුනන්න පුළුවන් කමක් ආව ඒක චෛතසික ටිකක් යථාර්ථය කතා කරපො. ඒකට අපි හිතුවා පුද්ගලයෙක් සත්වයෙක් දුව පුතා අම්මා තාත්තා යාළුවා මිත්‍රයා කියලා අපි පුද්ගල භාවයේ සත්ව භාවයේ ආත්ම භාවයේට හිතේ සී විදිහට චේතනා පහල කළා. ඒ සංඥාව ආරම්භය අපි සංකාර කළ කෙනෙක් කියලා. එතකොට අර රූපයට අපි හිතපු විදපලා හඳුනලා ඒකට හිතපු gati ටිකත් ඒ රූපය දෙකම නිසා ඒ රූපය යාළුවෙක්ගේ මිත්‍රයෙක්ගේ දරුවෙක්ගේ කෙනෙක්ගේ කියලා දැනගන්නලා කැති වුණා. ඔන්න බලන්න අපිට මේ සංස්කාර හැදුන හැටි ඔන්න කෙනෙක් කියලා දැනගන්නලා අපිට හම්බ වුණා. හැබැයි හම්බ වුණේ කොහොමද? අන්න අර ඇස් ඉදිරි පිටට පහළ වෙච්ච රූපේට ආත්ම විදිහට හිතපු නිසා ඒ රූපය ආත්මයි ආත්මතු කෙනෙක්ගේ වූ රූපයක් තියෙනවා කියලා දැනගෙනලක් ආවා. ඊට පස්සේ ඇස් ඉදිරි පිටට පහළ වෙච්ච රූපයකට ආ මේ රූපේ නම් රත්තරම් මේක සල්ලි මේක ඩොලර් මේක මෙච්චර වටිනවා මේව අරගෙන මෙච්චර මෙච්චර යමක් කරන්න පුළුවන් කියලා වටිනාකම ආරෝපණය වෙච්ච විදිහට වටිනාකම ආරෝපණය කරපු ආකාරයට හිතුවාම ඔන්න ඇහැට පෙනෙන රූපවල මේ මේ රූප වටිනා දේවල් ඒ අතරින් මේ දේට වඩා මේ දේ වටිනා මේ දේට වඩා මේ දේ වටිනවා කියලා නානත්වයකට එක්ක ඔන්න දැනගැනිලක් ආවා. ඊට පස්සේ ඇහැට පෙනෙන රූපයකට මෙන්න මේ රූපය හොඳ නැහැ මේ රූපය නරකයි මේ රූපේ අවඩක් වෙන්නේ අහිතක් වෙන්නේ කියලා අපි හිතුවාම ඒ රූපේ හොඳ නෑ නරක රූප කියලා දැනුමක් ආවා. ඔන්න ඇහැට පෙනෙන රූපවල සත්ව පුද්ගලයන්ගේ රූප හොඳ රූප නරක රූප කියලා ඊට අනුව මෙනෙහි කිරීමත් එකයි අපිට එබඳු දැනගැනලක් ආවේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යථාය යම් යම් ආකාරයකට මෙනෙහි කරයිද ඒ ඒ ආකාරයකට තණ්හාව ඇති වෙනවා කියලා. පස්ස 13 නිසා ස්පර්ශනානත්ත්‍ය ස්පර්ශනානත්ත්‍ය නිසා වේදනානානත්ත්‍ය වේදනානානත්ත්‍ය නිසා සංඥානානත්ත්‍ය හඳුනනකම සංඥානානත්ත්‍ය නිසා සංකප්පයගෙනානත්ත්‍ය හඳුනනකමිනානත්ත්‍ය නිසා හිතන කමිනානත්ත්‍ය සංකප්පයගෙනානත්ත්‍ය නිසා ඡන්දයගෙනානත්ත්‍ය හිතන කම වෙනස්කම නිසායි තණ්හාවගේ වෙනස්කම. අපි බලමු ඇහැට පහළ වෙන එකම රූපයකම මේ මගේ අක්කා මේ මගේ අම්මා මේ මගේ නංගි කියලා අපි හිතුවාම රාගාදි කෙලෙසයක් එන්නේ මේ සාමාන්‍ය ධන්‍ය හඳුනන්නේ නැති ගැහැණු ළමේ කියලා හිතලා ඒක රාගය ඇති වෙන විදිහට හිතුවාම රාගය ඇති වෙනවා. පෙනෙන මට්ටම එකයි. අපිට අම්මා පෙවුනත් නංගි පෙවුනත් වෙන ස්ත්‍යක් පෙවුනත් පෙනුන මට්ටම එකයි. නමුත් ඒකට හිත හසුරන ආකාරය මත රාගය ඇති වෙනවද නැති වෙනවද කියලා තියෙනවා. ඒ වගේ හැම වෙලාවෙම පෙනෙන දෙයට හිත හැසිරේ හසුරන ආකාරය මතයි ආත්මත් වූ පුද්ගලිය සත්‍යය ඇති කියන නිමිති Taman තුල හිටියෙත් ඒ වගේම පෙනෙන දෙයට හිත හසුරන ආකාරය මතයි ප්‍රියමනාප වූ සැපදායක වස්තුන් බාහිර තියනවා කියලා Taman තුල නිමිති හිටියෙත් ඒ වගේම අප්‍රිය අමනාප වූ වස්තු බාහිරය තුල තියෙනවා කියලා තමන් තුල නිමිති හිටියේ. ඒ වගේම ශබ්දයක් ඇහෙනකොට ශබ්ද සංඥා ආරම්භය මේ අහවල් ගායකයාගේ මේ අහවල් ගායිකාවගේ අහවල් සින්දුව හොඳයි අහවල් සින්දුව හොඳ නැහැ අහවල් රසය හොඳයි අහවල් රසය හොඳ නැහැ කියලා ඒ ශබ්දයන් අරබ්‍ය රස විඳ ගැනීම අනුව බලනකොට කැමැත්ත ඇති වෙන නිමිත්තක් ඒ ශබ්දය හොඳයි කියලා නිමිත්තක් Tamanට ඇති වුණා. හොඳ නෑ කියලා හිත හසුරනකොට ඒ සද්දය හොඳ නෑ කියලා නිමිත්තක් ආවෝ. ඒ විදිහට පින්වත්නි හොඳට බලන්ඩ පෙනෙන ඇහෙන ගඳ සුවඳ දැනෙන රස විඳින ස්පර්ශ දැනෙන හැම එකකම අවස්ථා ටික එකම විදිහයි සමානයි. හැබැයි පෙනෙන ඇහෙන ඒ දේ තුල හොඳ හා නරක සවිඥානික අවිඥානික වස්තු වස්තු ભેදයකින් අපි තුල නිමිති පහළ වෙලා තියෙන්නේ ඒ රූප ශබ්දාදී අරමුණු අරබයා අපි මෙනෙහි කරන්න ගත්ත තැන්වල ඉඳලයි. එතකොට අපි මේ ඒ රූප ශබ්ද අරඹය යම් යම් ආකාරයකටද මෙනෙහි කළේ ආත්මවත් වෙන විදිහට ආත්ම දෘෂ්ටියක් ඇති වෙන විදිහටද මෙනෙහි කළේ බාහිර සත්‍ය පුද්ගලිය තියෙනවා කියලා ආත්ම දෘෂ්ටියට හිත විදියට මෙනෙහි කළාම ආත්ම දෘෂ්ටියක් තමයි ඇති වෙන්නේ. සැපෝ සැපවත් වෙන ස්වභාවයෙන් යුක්ත වටිනා දේවල් තියනවා කියලා හිතුවාම තණ්හාවට හිත වූ වටිනාකමින් යුක්ත දේවල් වලට කැමැත්ත වෙන නිමිති තමයි අපි ගාව ඇති වෙලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට අපි ගාව අද අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා නංගි මල්ලි කියලා යම් තාක් නිමිති තියෙනම් මෙන්න මේ නිමිති ටික ඔක්කොම ඇති වෙලා තින්නේ සංස්කාරයන්ගේ උදේ පේනවා මෙන්න මේ විදිහටයි මේව ඇති වෙලා තියෙන්නේ ඒකම යාට වැයත් පේනවා ඇහැට පෙනෙන රූපය ආරම්භය පුද්ගල භාවයෙන් හිත හැසිරෙන්නේ නැත්තම් අනාත්මයේට පුද්ගල නොවන ධර්මතාවයක් තියෙන්නේ කියලා යම්ම දවසක බලලා තිබුණා නම් බැලුවනම් ආත්ම දෘෂ්ටියක් ආත්ම සංඥාවක් ඇති වෙන්නේ නැහැ. බාහිර සත්‍ය පුද්ගලයෝ කියලා ආත්මියෝ සංස්කාර නිමිත්තක් හටගන්නේ නැහැ. එතකොට ඇහැට පෙනෙන දේට හොඳයි සැබයි සාරයි කියලා ආස්වාදයේ අනුවගේ සිතකින් හිත ඊට අනුව මෙහි මෙනෙහි නොකලේ නම් බාහිර වටිනා දේවල් සැපසහගත දේවල් තියනවා කියලා නිමිති හිටින්නේ නෑ නේද කියලා Tamante ඒකේ වැය නැත්තම් ඒකේ අනිත් පැත්තට කළා කළා නම් මේ මේ දේවල් අද එහෙනම් හිතෙන් මෙහෙම ඉඳගෙන බාහිර පැත්තේ පුද්ගල සත්ත්ව පුද්ගලයෙන් යුක්ත රූප ප්‍රියමනාප වටිනාකමෙන් යුක්ත රූප ආදී අරමුණු අප්‍රිය අමනාපකමෙන් යුක්ත රූප ආදී අරමුණු හම්බ වෙන්නේ නෑ නේද කියලා හෝ කැමති දෙයට අකමැති විදියට අකමැති දෙයට කැමති විදියට මාරු කරලා හිතලා තිබුණා නම් අද කැමති කියන්නේ එදා අකමැති විදියට අකමැති කියන්නේ කැමති විදියටත් හැදෙනව නේද කියලා මේකේ අනිත් පැත්ත පේනවා. ඔන්න Taman තුල මේ ලෝකය නිර්මාණය කරන සංස්කාර නිමිති හටගත් හා නැති වෙන හැටි පිළිනවා. ඒකම එයා දන්නවා ඊට පස්සේ මේ සංස්කාරයන්ගේ භංගය භංගය කියලා කියන්නේ අපි අම්මා තාත්තා දුව පුතා අර විදිහට සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම බලනකොට තමයි මේ භංගය ඇති වෙන්නේ මොකද සංස්කාර ටික Taman තුල මේ නිමිති ඇති කරගන්න හේතු වෙන ඒ අරමුණු වල මුල් ස්වභාවය බොහොම පිරිසිදුයි ප්‍රකෘති. ඒකට චේතනාවෙන් පස්සේ තමයි Tamanට විපරිත සංඥාවන් ඇති වෙන විදිහේ සංස්කාර නිමිති ඇතිවිලා තියෙන්නේ කියලා Tamanට තේරෙනවා Tamanට වැටහෙනවා. ඊට පස්සේ ඒ නුවණ හොඳට මොහු කරනකොට දැන් Tamanට මේ කාලේ වෙනකොට අර පහුගිය විසුද්ධි ධර්මයන්ගේ ඇතිවෙච්ච නුවණත් එක්ක තවත් හොඳටම පිළිහිටලා තියෙයි බාහිර තියෙන ශුන්්‍යතාවයක් බාහිර හොඳ නරක කියලා ભેදයකින් බෙදන්න බැරි සත්ත්ව පුද්ගල ආත්ම කියන ભેදයකින් බෙදන්න බැරි ඒවා ආරම්භය හොඳ හෝ නරක වශයෙන් බෙදුණු ඒ වගේම සත්ව පුද්ගල ආත්ම වශයෙන් විහිදී ගිය තමන්ගේ මනස තුල විකාශනයට පත්වෙච්ච වැඩිච්ච සංස්කාර නිමිති ගොඩක් තියෙන්නේ කියන නුවණක් එනවා. බාහිරේ මොන විදිහකටවත්ම පෙන්වන්න බැරි නමුත් තමන්ගේ තුල මනස තුල මේ විපල්ලාසගත ස්වභාවය ඇති කරන සංස්කාර නිමිති තමන් තුල ඇතිවෙච්ච ආකාරය පේනකොට හොඳට ඒ නුවණ ස්ථාවර වෙනවා. ස්ථාවර වෙනකොට එයාට හොඳට පැහැදිලි බාහිර තියෙන ශුන්්‍යතාවයක්. අනාත්මයි තමන් තුල ආත්ම සංඥාවක්. බාහිර සැප හෝ දුක් හෝ බෙදන්න බැරි නිමිති ටිකක්. තමන්ට තමයි ලෝභය ඇති වෙන රන් රිදී මුතුමැණික් ආදී වටිනා වස්තු තියනවා කියන නිමිති ටිකක් තියන්නේ කියන දැනුම ඇති වෙච්ච තැනුයි දැන් අතර උනේ. ඊට පස්සේ තවදුරටත් සමත කමඨහනක හිත පිහිටුවාගෙන මේ සංස්කාර ධර්මයන් නුවණින් බලනකොට මේ සංස්කාරයන්ගේ භංගය හම්බ වෙනවා භංගය කියලා කියන්නේ මොකක්ද ඒ කියන්නේ අපි කිව්වොත් දැන් අම්මා කියලා හිතනකොට ඒට කලින් සිතුවිල්ලක් පහළ වුණා නම් කෙනෙක් හෝ දෙයක් ගැන අදහසක් ඇති වුණා නම් ඒ අදහස නෑ දැන් අම්මා කියලා සිහි වෙනකොට. ඊට පස්සේ යාළුවෙක් ගැන සිහි වෙනකොට අර අම්මා කියලා සිහි වෙච්ච සිත දිඳිලා දැන් මේ යාළුවා කියන සිත ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ රත්තරන් රිදි මොනවා හරි බා වෙන වස්තුවක් ගැන සිහි කරනකොට දැන් අර දයාකරද සිද්දකම නැ දැන් මේ සිත ඉපදිලා කියලා. මේ වගේ සිතෙන් සිතේ සිතෙන් සිත ඉස්සෙල්ලා උපන්න සිත නිරුද්ධ වෙලා දැන් මේ සිත ඇවිල්ලා මේ සිත නිරුද්ධ වෙලා මේ සිත ඇති වෙනකොට මේ අදහස් නිබඳු අදහස් Taman තුලම ඉපද ඉපද නිරුද්ධ වෙනවා කියලා පේනවා මේ නිරුද්ධ වෙන ගාන්ට නිරුද්ධ වෙන ඉපදෙන ඉපදෙන ගාන්ට ඉපදෙන දේවල් බාහිර තියනවා තියනවා තියනවා කියලා අද අපිට වෙනව වගේ ඇඳේ ඇහැඳෙන ගතියක් එන්නේ. ඒකෙන් මතක් කළේ අද අපේ සිත දිහා බලන්ද සිතට සිතුවිලි 100ක් නම් වෙන්නේ සිහි කරන සිතුවිලි 100ම 100ම ඇත්තයි. ඒ 100ම බාහිර තියෙන හෝ තිබුණු දෙයක්ම වෙනවා. යාළුවෙක් සිහි කළා කියන්නේ සිත සිහි වෙනකොටම බාහිර හිටියා හෝ ඉන්නවා කියන තැනකින් තහවුරු වෙලා. ඒකම gedara සිහි කරන්ද gedara සිහි කරනකොටම තිබුණා හෝ තියෙනවා. ඒකම යාළුවෙක් මේ මේ මේ වෙන භාණ්ඩයක් සිහි කරනවා වාහනේ සිහි කරනවා පොතක් සිහි කරනවා පෑන පෑන පෑනක් සිහි කරනවා එතකොට මේ වගේ සිහි කරන කරන කරන දේ අද ඇත්තයි එක තිබුණා හෝ තියෙන දෙයක් වෙනවා නමුත් මේ භංගයේදී Tamanට සිහි කරන සිහි කරන දේ දැන් මුලින් මුලින් සිහි කරපු දේ පසුපසු සිහි කරනකොට මුලින් මුලින් දේවල් නැහැ. එහෙනම් දැන් මේ සිහි කරන දේ තව ටිකකින් තව දෙයක් සිහි වෙනකොට මේක අනිත්‍යයි නම්. ඊගාවට සිහි කරන දේ මේක අනිත්‍යයි නම් Taman තුලම සිහි කරන සිහි කරන දේ හටගෙන නිරුද්ධ වෙනවා කියලත් නුවණයි සිහි කරන සිහි කරන දේ වෙනද වගේ බාහිර වස්තුන්ට ඈදෙන්නේ නැතුව Taman තුලම හටගෙන නිරුද්ධ වෙනවා කියලා පේනවා. ඒකයි අනිච්චාවත සංඛාරා උපාද වාය ධම්මිනෝ ඉපදිලා නිරුද්ධන උපජ්ජිත්වා නිරුද්ධන්ති ඉපද නිරුද්ධ වෙනවා තේසං උපසමෝ සුඛෝ ඒ සංස්කාරයේ සංසිඳීම සැපයි මොකද මේ සංස්කාරයෝ බාහිර භෞතික දෙයක් වුණා නම් ගස්ගල් ගෙවල් දොරවල් ආදී මේවා සංසිඳවන්න බෑනේ හැබැයි ඒව සංස්කාර තමයි ලෝකෙට බාහිර භෞතික ගස් ගල් ගෙවල් දොරවල් කියලා බලන්න පුළුවන් අල්ලන්න පුළුවන් ඉඹින්න පුළුවන් ඕලවන්න පුළුවන් පෙරලන්න පුළුවන් මට්ටමට සංස්කාර නිත්‍ය වෙලා තියෙන්නේ මෙබඳු මට්ටමක තියෙන නිමිත්ත බාහිර භෞතිකයට ඇඳපු නිසායි නමුත් ඒ සංස්කාරයන්ගේ භංගේ පෙනෙනවා කියනකොට බාහිර භෞතිකයට ඈඳන්නේ නැතුව තමන්ගේ මනස තුල ඉපද නිරුද්ධ වන හටගෙන නැති වෙන නිමිති ටිකක් හැටියට දකිනවා අන්න ඒ සංස්කාරයන්ගේ බංගේ අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා රන් රිදී මුතු මැණික් කාරක කුඹුරු වතු පිටි කියලා තොර තෝංචයක් නැතු උපදී තමන්ගේ මනස තුළ සංස්කාරයේ ඉපද නිරුද්ධ වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඉපද නිරුද්ධ වෙනවා ඉපද නිරුද්ධ වෙනවා කියන එක තේරෙනවා. ඒකේ ඉපද නිරුද්ධ වෙනවා නම් ඇති වෙලා නැති වෙනවා කියන එක වෙන්නේ ඉපද නිරුද්ධ වුණා වෙන්නේ සිහි වෙනකොට ඒ සිහිවීමත් එක්ක ඔබව බාහිර පංචායතනෙට නැඹුරු නොකරන්න ඕනේ හිත. එහි තියෙන බාහිර සතර මහා ධාතු රූපයකට හෝ ස්කන්ධ ධාතු ආයතනයන්ට ඔබේ මනස තුල ඇති වෙන ආදහස ඈඳවන්නේ නැති වෙන්න ඕනේ. අන්න එහෙම වුණාම තමයි මේ සංස්කාරයන්ගේ භංගය හම්බ වෙනවා කියලා කියන්නේ බිඳෙන බව හම්බ වෙනවා. ඔන්න ඒ සංස්කාරයන්ගේ භංගය දකින්නකොට එයාට සංස්කාරයන්ගේ බය දක්නා නුවණ එනවා. මොකක්ද? නිබඳු මෙච්චර වේගෙන් හටගෙන නැති වෙන මේ දේවල් නේද අපි ස්කන්ධ ධාතු ආයතන ටිකට බහලා තියලා පරිහරණය කරන්නේ කලේ මේ නිසා නේද මේ සංස්කාර ටික නිසා නේද ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් කියන සියලු දුකෙන් නොමිදෙන්නේ මේ සංස්කාර ධර්මිය මේ Taman තුල තොර තෝංචියක් නැතුව හටගන්න මේ සංස්කාර චිත්තේ නිසා නේද ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් පවතින්නේ. ඒ වගේම තණ්හාව නැවත නැවත වැඩෙන්නේ කියලා මේ සංස්කාරයන් කෙරෙහි බය දන්නව නෝන ඇති වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒක විසංකාරගතං චිත්තං තණ්හානං khයජ්ජගා khයමජ්ජගා විසංකාරගත ස්වභාවයට ගියේ සිටිනුයි තණ්හාව නැති වෙන්නේ කියලා තණ්හාව අවබෝධ කරගත්තා. විසංකාර ගතං චිත්තං විසංකාර ස්වභාවයට ගිය සිත තණ්හානං කය කය මජ්ජග තණ්හාවගේ ක්ෂය බව අවබෝධ කළා තණ්හාවගේ ක්ෂය බව අවබෝධ කළා තණ්හාව ක්ෂය වෙන්නේ මෙන්න මෙහෙම කොහොමද විසංකාරගත චිත්තයකින් සංස්කාරයන් සංසිඳුණු සිතකින් එතකොට එයාට මේ සියලු සංස්කාරයන් දකිනවා මොකද්ද බයක් හැටියට දුකක් හැටියට පීඩාවක් හැටියට උපද්‍රවයක් හැටියට නිබඳු හටගෙන නිරුද්ධ වෙන මේ සංස්කාරයන් තමන්ට මේ මේ වගේ ජරා දුක මරණ දුක ශෝක පරිදේ දුක් දුම්නස් දෙනක් දෙන්නේ නිබඳු සංස්කාර නිමිති ටිකෙන් නේද කියලා. එතකොට ඒව කෙරේ බයක් හැටියට දකිනවා. ඒ වගේම බයත් එක්කම ඒකේ ආදීනවයක් පේනවා. ඈ මෙබඳු සංස්කාර නිමිති බාහිර අනාත්ම ධර්මතාවයක් බාහිර සැප දුක් ආදීන්තර අනිමිත්ත ලක්ෂණය අපනිහිත ලක්ෂණයක් ඒ වගේම අනිමිත්ත ලක්ෂණයකින් යුක්ත ශුන්්‍යත ස්කන්ධ ධාතු ආයතන ටික දිහා නিত্য සැප ආත්ම සුභ වශයෙන් මේ සංස්කාර නිමිති ටිකක් හදාගෙන විඳින ගැහැටි විඳින දුකේ ආදීනව පේනවා මේ නිසා නේද මේ ජරා මරණ ශෝක පරිදේ සියලු දුක් දුම්නස්යෙන් මිදෙන්නේ නැත්තේ මේ සංස්කාර පරිණය හරණය කරනවා කියන්නේ ජරාව පරිහරණය කරනවා මරණය පරිහරණය කරනවා ශෝක පරිදේ දුක් දෝමනස උපායස කියන මේ සියලු කෙලෙස් සියලු පීඩාවන් පරිහරණය කරනවා නේද කියලා එයාට මේ සංස්කාරයන්ගේ ආදීනව දැනෙනවා. ඒ වගේම මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමක් ඇති වෙනවා, නිබ්බිදාව ඇති වෙනවා. එතකොට මේ සංස්කාරයන්ගේ උදේවැය දැකලා හටගත්තු දේ බාහිරට අයිති නොවි තමන් තුළවත් තියෙන්නේ නැතුව ඉපද නිරුද්ධ වෙනවා කියලා බිඳෙන ස්වභාවය දැක්කහම මේකෙන් ඇති වෙන බය ස්වභාවය ආදීනව දැක්කහම මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමක් ඇති වෙනවා. ඒ කියන්නේ කලකිරීමක් ඇති වෙනවා කියලා කියන්නේ හිතට සිහි වෙන සිහි වෙන සිහි වෙන ධර්මයන්ගේ වෙනද වගේ සතුටින් ඇලෙන ගතිය සතුටින් එනේන අරමුණේ ඇලිලා පිළි අරගන්නකම ගැටෙනකම වෙනුවට පින්වතුනි නිබඳු සංස්කාරගත මානසික මට්ටමකින් මට්ටම ගැන තමන් පීඩාවටපත් වෙනවා කලකිරෙන ස්වභාවයට નિરાයාසයෙන්ම පැමිණෙනවා මේ කලකිරීම නිසාම මුංචිතු කම්මිතා යන්නේ ඒ කියන්නේ මේ සංස්කාරයන්ගේ මිදීමට කැමැතිකම සිත මේ සංස්කාරයන්ගෙන් හිත මුදව ගන්න ඕනෑකම ඇති වෙන්නේ එදාට අද අපිට එහෙම වෙහෙසක් පේන්නේ අද එහෙම වුමනාවක් අපිට දැනෙන්නේ මේ සිහි වෙන සිහි වෙන දේ ගැන තමන් තුල උපදින දෙයක් තමන් තුල හටගන්න නිරුද්ධ වෙන දෙයක් කියලා ඒක ආධිනව සහිත දෙයක් ඒක දුක් සහිත දෙයක් බය සහිත දෙයක් කියලා ඒවා අයින් කරගන්න ඕනේ ඉවත් කරගන්න ඕනේ කියන කමක් අපිට දැනෙන්නේ අපි උපදින උපදින දේවල් ඇත්ත කියලා ඒවට උත්තර බඳ බඳ උත්තර බඳ බඳ සිහි වෙනවා මේ අවිද්‍යාවෙන් යුක්ත සංස්කාර නිමිති අපි එක්ක හරියට ක්‍රීඩා කරනවා වගේ විතක ඔන්න සිතුවිල්ලක් එනවා ඒකම සතුට වෙනවා ආයෙ සිතුවිල්ලක් එනවා අසතුට වෙනවා ආයෙ සිතුවිල්ලක් එනවා දුක් වෙනවා ආයෙ සිතුවිල්ලක් එනවා සැපවත් වෙනවා ආයෙ සිතුවිල්ලක් වෙනවා තරහ ගන්නවා මේ විදිහට එකින් එක එකින් එක යහට මෙහාට යහට මෙහාට අපිව දෝලණය කරන හරියට අර කැරම් බෝඩ් එක මැද ඉන්න ඉත්තන්ට කැරම් පහර වදිනවා වගේ එතකොට මේ සංස්කාර නිමිති වලින් එහාට මෙහාට එහාට මෙහාට හොලව හොලව පද්ද පද්ද නොයේක් විදිහේ පීඩාකාරී සුභාන් යුක්ත ජීවිතයකට මහා දුක් ගොන්නක් උරුම කරන මේ නිමිති ටික වෙන මේ ජීවිතයේ දුක දෙන්න මහ විශාල ප්‍රදේශයක් නැහැ පින්වත්නි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ වල ඒක තව පැත්තකින් ගත්තොත් චිත්තචෛසික රූප වල එහෙම නැත්නම් නාම රූප වශයෙන් ගත වේ නාම රූප දෙකේ එහෙම නැත්නම් ආයතන ධාතු කියන මේ දේවල් වල කොහෙවත් මේ අපිට මේ තරම් පීඩා දෙන දුක් දෙන කිසිම දෙයක් තිබුණෙත් නැහැ තිබුණත් නෙමෙයි තියෙන්නෙත් නැහැ තිබුණත් නෙමෙයි ඒ ඔක්කොම ඒ ධර්මයන්ගේ යතහ ස්වභාවය නොදන්නා අවිද්‍යාව නිසා මනස තුල හදාගෙන වැය දවල් දෙකේ තොරතුන්චියක් නැතුව සිහි කරමින් උත්තර බඳ බඳ ඉන්න මේ ඉන්න මේ නිමිති ටිකේ විතරමයි මුළු සංසාර දුක්ඛයකටම ගෙනියන්න පුළුවන් හේතු ටිකත් මුළු ජරා මරණ දුකම උරුම කරන්න පුළුවන් සියලු වර්තමාන දුකත් ඔක්කොම ටික තියෙනවා. එතකොට මෙන්න මේ සංස්කාරයන්ගේ මිදීමට කැමැති කම අන්න ඒ වගේ මට්ටමකටයි ඇති වෙන්නේ. ඒ කියන්නේ ඔබ බණ භාවනා කරනකොට සීලයක පිහිටලා සමත කමඨහනකින් හිත වඩවඩ නාම රූප ධර්මයන් විදර්ශනා කරන්න. විදර්ශනා කර කර එනකොට අනුක්‍රමයෙන් ඔබව නුවණින් ඔබේ නුවණට හමු වෙයි. ඔබට පහු කරන්න වෙයි. ඔබව අනුක්‍රමයෙන් ප්‍රාප්තියට පමුණුවයි කියන එකයි කියන්නේ. ඒ නාම රූප ධර්මයන් දැක්කහම මේ නාම රූප ධර්මයන් ඇති උනේ කොහොමද කියලා පටිච්ච සම්පාදේ નિરાයාසින් ඔබ අරගෙන යයි. ඒ පටිච්ච සම්පාදයට નિરાයාසින්ම අරගෙන යනකොට කංකා දුරු කළා. ඊට පස්සේ ඒ සංකා දුරු වුණාම ස්කන්ධ ධාතු ආයතනයන්ගේ යථාභූත ස්වභාවය හොඳට ඔබට පෙනෙන මට්ටමට ඒ පෙනෙනකොට තමන්ගේ මනස තුල තියෙන නිමිති ටිකයි මේ ප්‍රහාණය කරති තේ කියලා මගනුමග දන්නා කමෙන් ප්‍රතිපදාවට ඇවිල්ලා ප්‍රතිපදාව තුලින් කෙලින්ම මනසේ තියෙන නිමිති ටික අල්ලගෙන දැන් මේ යන්නේ. නිමිති ටික ඇති වෙච්ච හැටි පෙවුණා. හටගත් නිමිති බාහිරයට අයිති නැතුව Taman තුලවත් තියෙන නැතුව බිඳෙන හැටි පෙවුණා. ඊට පස්සේ ඒ නිමිත්තින්ගේ බය සහිතකම ඒ ඒ නිමිත්තින්ගේ ආදීනව එතකොට මේ ඒකම ඒ මට්ටම දකිනකොට මේ නිමිත්තන්ගෙන් හිත මුදව ගන්න ඕනේ කම්ම මුංචිත කම්මතා ඥානේ එනවා. ඒකම පටිසංකාන ඥානේ Tamanට එනවා. මේක මැනලා බලන එක බාහිර තියෙන මෙන්න මෙහෙම ධර්මතාවයක් Taman තුල තියෙන නිමිත්ත මෙන්න මේ වගේ මේ නිමිත්ත පැත්තෙන් මෙන්න මේ අනාත්ම ස්කන්ධ ටිකට බහලනකොට ලෝකේ උපදින්නේ මෙන්න මෙහෙම නේද මේ විදිහට නේද ජරා මරණ දුක ඇති උනේ කියලා දන්නවා. බාහිර ස්කන්ධ ධාතු ආයතන අනාත්මයි ආත්ම සංඥාවක් Taman උපදවාගෙන ඒ ආත්ම සංඥාව මේ අනාත්ම ස්කන්ධ ටිකට බැහැළුවේ නැත්තම් ආත්ම සංඥාව දුරු කළොත් මේ අනාත්ම ස්කන්ධ ටික අනාත්මයි කියන තැනකින් අවබෝධ වෙනවා එහෙම ජරා මරණ සිළු දුක් විඳින්න වෙන්නේ නෑ නේද කියලා දුක් නොවිඳින හැටිත් දුක එන හැටිත් මේ විදිහට තමන්ට සංස්කාරයන්ගේ පැවැත්ම නිසා උරුමන ජරා මරණ දුක ආදී දුකත් සංස්කාරයන්ගේ මිදීමෙන් තමන්ට ජීවිතයකට අත්වන සැනසෙල්ල ශාන්තියත් මේ වගේ නුවණින් මෙනෙහි කළා බලන මේ සංස්කාරයන් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන ප්‍රතිසංකා ඥානය. එතකොට අන්න ඒ මට්ටමට බලනකොට වැඩෙනකොට සංකා රූපේක්ඛා ඥානය එනවා. දැන් තමයි පින්වතුනි ඔබට පුළුවන්කම තියෙන නියම විදියටම සංස්කාරයන්ගේ උපේක්ෂාවෙන්ද සංස්කාරයන්ගේ උපේක්ෂාව වෙනවා කියලා කියන්නේ පින්වතුනි. ඒ කියන්නේ ඔබේ සිත තුළ උපදින උපදින සිතුවිලි ඇත්තම වෙන්නේ නැතුව සවිඥානික යමක් සිහි කළ වේවා අවිඥානික යමක් සිහි කළ වේවා ඒ සිහි කරගන්න නිමිත්ත ඇත්තම වෙන්නෙත් නැතුව ඇත්තම වෙලා ඒක ඇලෙන්නෙත් නැතුව ඒක ගැටෙන්නෙත් නැතුව ඒ උපදින උපදින නිමිත්තක ඇලෙන්නෙත් ගැටෙන්නෙත් නැතුව උපේක්ෂා සහගත බවක් ඔබට දැන් තමයි පවත්වන්න පුළුවන් වෙන්නේ ඒිට මෙයා අද දවසේදී බලන්න ඔබට ඕනම දෙයක් සිහි කරලා සිහි කරන නිමිත්ත බාහිරයට අයිතිත් නැතුව Taman තුලම හටගෙන නිරුද්ධ වෙන නිමිත්තක් කියලා දැකලා එහෙම නොදක්කම ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව කැමැත්තක් සිහි වෙන දෙයට කැමැත්තක් ඇති කරගන්නෙත් නැතුව අකමැත්තක් ඇති කරගන්නෙත් නැතුව ඔබට ඉන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම නැත්නම් මේ සිහි කරන සිහි කරන නිමිත්ත තමන් තුල සිහි කර ගැනීම මාත්‍රයක් සිතුවිලි නිමිති මාත්‍රයක් මිසක බාහිර තිබුණ හෝ තියෙන දෙයක් වෙන්නේ නැතුව ඇත්ත වෙන්නේ නැතුව නිමිත්තක් කරගන්න පුළුවන්ද කියලා බලන්න බෑ. ඔබ අනුක්‍රමයෙන් මෙන්න මේ නුවණ වර්ධනය කරගෙන කරගෙන ගියාම අන්න ඔබව වැටෙනවා සංකාරූපේක්ඛා ඥානය කියන තැනට. ඒ කියන්නේ දැන් ඔබට පුළුවන් අනිවාර්යෙන්ම පුළුවන් නෙමේ මේ මට්ටමේදී හිතලා කරන්න ඕන දෙයක් නෙමේ මේ ඥානය කියන්නේ. නුවණක් එනවා උපදින උපදින සංස්කාරයන්ගේ උපේක්ෂයි දරුවා කියලා සිහි වුණත් අම්මා කියලා සිහි වුණත් රත්තරන් කියලා සිහි වුණත් රිදී කියලා සිහි වුණත් මහා කැමැත්තෙන් තණ්හාවෙන් ඊ අරමුණේ හිත ඇසුරු වෙන කමකුත් අකමැත්තෙන් ඉවත් වෙන කමකුත් නැහැ කැමැත්තෙන් ඇලෙන කමකුත් අකමැත්තෙන් ඉවත් වෙන ද්වේෂ සහගත ඉවත් වෙන කමකුත් නැතුව උපේක්ෂයි මෙන්න මේ විදිහට සිහි වෙන සිහි වෙන දේවල් උපේක්ෂයි උපේක්ෂාවෙන් ඕනම දෙයක් සිහි කරන්න පුළුවන් ඇලෙන කමකින් ගැටෙන කමකින් තොර ඕන දෙයක් තමයි සිහි කරන්න පුළුවන් සිහි කරලා ඒට අනුව සිතින් කියින් කිරින් කරන්න පුළුවන් සිහි කිරීම පස්සේ නිකුත්යි සයි අන්නේ සංකාර උපේක්ෂා ඥානය ඇති වෙනකොට ඔබට සත්‍යානුලෝමික ඥානය පහළ වෙනවා ඒ කියන්නේ බාහිර ස්කන්ධ ධාතු ආයතනයන්ගේ යථා භූත ස්වභාවය කියන්නේ ශක්තිය යම්සේද තමන්ගේ නුවණේ ගතිය එසේ නුවණේ ගතිය යම්සේද බාහිර ස්කන්ධ ධාතුන්ගේ ආයතන ගතිය එසේ ඒකෙන් මතක් කළේ ඇහැට පෙනෙනවා නම් දෙයක් පෙනීමෙන් පස්සේ ඒක නිරුද්ධ වෙනවා එතකොට ඇහෙනදී ඇහිමෙන් පස්සේ නිරුද්ධ වෙනවා ඒ වගේමයි තමන් මොනවා හරි දෙයක් හිතුවොත් හිතන දේ හිතීමෙන් පස්සේ නිරුද්ධයි කියනක හොඳට එළඹ සිටිනවා. එතකොට මේකෙන් වෙන දේ තමයි පෙනෙන දේ හිතන දේටත් හිතන දේ පෙනෙන දේටත් ගැට ගැහෙන්නේ මේ මේ මේ ප්‍රතිපදාවේ කෙරවලට යනකොට ඥාන දර්ශන විසුද්ධියට ඔන්න මෙන්න මේ ආයතන ටික වෙන් වෙන එක තමයි විශාලම අර්ථය මේකෙන් වෙන්නේ. මෙතනදී මේ යතහ භූත ඥානයේදී එතකොට මේ දුක කියන එක පවත්තන්න පුද්ගලයෙක් ඉන්නේ. අපි කියමු අසුචි ටිකක් ඇඟට ගෑ ඇඟේ ගෑ වුණාම ඔබට මොනතරම් පීඩාවක් දුකක් ඇදෙයිද? හරි. මෙන්න මේ කෙරවලට ආවම යථාර්ථයට ආවම අපි බැලුවොත් ඔබට ඇහැට පෙනෙන දේක ගඳ සුවඳ දැනෙන්නේ නැහැ, පෙනෙන දේ ගෑවෙන්නේ නැහැ කියන තැනකින් තමයි ඔබට පෙනෙන දේ තියෙන්නේ. හරි. ඊගාට ගෑවිච්ච දේ ඇඟේ ගෑවිච්ච දේ පෙනිලා නැහැ. ගෑවිච්ච දේ තුල සඳ සුවඳ සම්බන්ධ නැහැ. ඊට පස්සේ ගඳ සුවඳ ගඳ සුවඳක් දැනෙනවා. හැබැයි ගඳ සුවඳ දැනෙන දේ දැකලා නැහැ. ඒක ඇඟේ ගෑවිලා නැහැ. ගඳ සුවඳ දැනෙන දේ ගඳ සුවඳ දැනීමෙන් ඉවරයි දැකන දේ දැකීමෙන් ඉවරයි කාය ස්පර්ශ කාය ස්පර්ශයෙන් ඉවර වුණොත් ඔබට අසුචි ටිකක් ඇඟින් ගෑවිලා එන දුක ආයතන රාශියක් එකට එකතු කළා සංස්කරණය කළා සංස්කාර කළා හදලා දුන්න දුකක් විසංකාරගත ස්වභාවයට යනකොට ඒ ඒ ආයතනය තනි වෙනවා ඔබට ඒ දුක විඳින්න පුළුවන් කමක් නැහැ. ඒක ඥාන දර්ශන විසුද්ධියේදී ඔබට එළඹ සිටි ඒ තැන දක්වාම මේ යතහබුත ඥාන දර්ශනය කියනකොට ඇහත් රූපය දෙක නිසා හටගත්ත දේ චිත්තජයසික ධර්මය ඇහත් රූපයද්දක නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ පෙනෙන දේ පෙනීමෙන් පස්සේ නිරුද්ධයි, අහන දේ ඇහිමෙන් පස්සේ නිරුද්ධයි, ගඳ සුවඳ ගඳ සුවඳ වලින් පස්සේ නිරුද්ධයි. මේ ආයතන හයම එකට එකතු කළා පුද්ගලයෙකුම වණ්ඩ තියෙන ඉඳගෙන හිටගෙන ඉඳාගෙන ඇවිදින හතර ඉරියව්වක් මරන්න මවන්න තියෙන ශේත්‍රය අතුරුදහන් වෙනවා. ඒක නැවෙනවා කියන තැනින් නිදහස් වෙන තැන තමයි අපිට ඊගාව සතියදී කතා කරගන්න වෙන්නේ. නමුත් ඒ තැන දක්වා අවශ්‍ය සියලුම කාරණා ටික සම්පාදනය වෙලා තියෙනවා. මේ සම්පූර්ණ ප්‍රතිපදාවම යාට හම්බුනේ අර විදියටම සීලයක පිළිහිටලා සමත කමතහනක හිත වඩවඩ අර විදර්ශනා ඥාන ටික ස්කන්ධ ධාතු ආයතන හරහා ඇවිල්ලා ඇවිල්ලා ඒක ඇත්ත දැකලා දැකලා අන්තිමට ඉබේම ඇවිල්ලා මානසික ප්‍රපංච නිමිති ටිකක් අල්ලගෙන මෙන්න මේ ප්‍රපංච නිමිති ටිකේ ආදීනව අල්ලගෙන ප්‍රපංච නිමිති ටික ප්‍රහාණය කිරීමෙන්ම මේ ඊතර වෙන ක්‍රමයකටයි මෙන්න මේ සත්‍යසුද්ධිය ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ප්‍රතිපදා ඥාන දර්ශනයේදී එයාට සම්පූර්ණ ඇති උනේ ඒ ප්‍රහාණ සංඥාවෙන් සම්පූර්ණ මෙන්න මේ ප්‍රතිපදාව නව මහා විදර්ශනා ඥානහරා සංස්කාරයෙන් උදේවැය බංගඥානෙ බයිටපට්ටන ආදීන කියලා සංස්කාරයන් ගැන තියෙන මෙන්න මේ ඥානය හරහා කටයුතු කරන එක ඒ කටයුතු කරනකොට යතහ භූත ඥානය කියන්නේ ස්කන්ධයන්ගේ ධාතුන්ගේ ආයතනයන්ගේ ස්කන්ධ ගතිය ධාතු ගතිය ආයතන ගතිය යම් තේද හිතේසේ කියන තැනටපත් වුණා. මේ ආයතන ටික ඔක්කොම එකට එකතු කරලා මැද ගැටේ ගහන තෘෂ්ණා නැමැති බඳුන් කාර්යයටයි ඉඩ නැත්තේ විසංකාරගත ස්වභාවයෙන් තණ්හාව අවබෝධ වුණා කියලා කිව්වේ ආයතන එකට ගැට ගහන තණ්හාව නැහැ. අන්න ඒ ටික නැති තැනට තමයි මෙන්න මේ ප්‍රතිපදා ඥාන දර්ශනයෙන් ඔබව එන්නේ. ඉතින් අද දවසේදී අපි මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ගැන කතා කළා. ඉතින් මේ සත්‍ය විසුද්ධිය අනුක්‍රමයෙන් නුවණෙන් මෙහෙवला වඩා ගත්තොත් ඒකාන්තෙන් අපිට උපාදාන සහිත අපේ මේ ජීවිතය අනුපාදා පරිනිර්වාණය දක්වා අරගෙන යන්න පුළුවන් අනුපාදා පරිනිර්වාණයෙන් පිරිනිවිලා කෙලස් පිරිනිවීම පිරිනිවිලා නිවිසනසෙන්ට පුළුවන් ඒ සඳහා මේ දේශනාව ඔබ සියලු දෙනාට හේතු උපනිශ්‍රිය වේවා කියලා සින්සුන් මතක් කරනවා. හොඳයි අපි පින් අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු. මේ දේශනාව තුළින් දැනට විට සියලුම කුසල ධර්මයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ ජීවල් දොරවල් රැකී ආරක්ෂා දිස්ත්‍රාන්ත අධිග්‍රහිතු ශාසන මාමකෂ්ඨකාරක සීල දෙවියෝද මේ අරණ්‍ය ශේෂ්ත්‍රයට අධිග්‍රහිතු සීල දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවේ ඉසුරු වඩා වර්ධනය කරගෙන දීපත් බෝධියකින් උතුම් වෙනසෙන් සිතා කියන අදහසින් දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං ආකාසත්තා ච බුම්මත්තා